කාංකා විතරණී වැඩසටහන. සැක ඇතිතෙන් සැකහැර දැනගන්නා ධර්මයේහි සැබෑ ස්වરૂපය නොවේසනම් ධර්මයේහි සමුදයාර්ථය සොයා යන ධර්මයේහි ඔබ නොදන්නා තැන් දැනුම්වත් කරවන දන්නා තැන් නිවැරදි කර දෙන බොහෝ දෙනා අතර බොහොම රුචිකත්වයට ජනප්‍රියත්වයට පත්වෙච්ච ගෞරවයට පත්වෙච්ච වැඩසටහන. අද දවසෙත් ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ දම් සභා මණ්ඩපයේ නොයසනම් කාංකා විතරණී වැඩසටහනට සහ සම්බන්ධ වන්නට මෙහි සැපමිනි තමන් ලැබපු ධර්මඥානය නිර්ලෝභීව නිස්රණ අධ්‍යාසයෙන් මුළු මහත් ලෝකයටම sannivedanaya කිරීමෙහිලා මාහැඟි උතුම් කැපවීමක් කරන බොහෝ ධර්මයේ පිළිබඳව අසූපිරුතන් ඇති ඒ ධර්මයේ නිවැරදි ධර්මය සමාජගත කරන්න නීති වෙහෙසෙන සමින්ද රණසිංහ මහත්මයාව අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම සුපින්නත්නි අද දවසේ වැඩසටහන සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ ඔබ දන්නවා සෑම මසකම ප්‍රථම සහ තුන්වන නැත්නම් තෙවන සෙනසුරාදා රාත්‍රියේ 9ටත් පසුදා ආසන්නතම ඉරිදාවේ අලුයම 3ටත් ඒ වගේම 11යි 30ටත් මේ වැඩසටහන නැවත විකාශය වෙනවා. මේ වැඩසටහන නරඹන බොහෝ දෙනා අතර කරදිය වලල්ලෙන් සත් සමුද්‍රයෙන් එහා ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් සිටිනවා. ඒ අය පසුගියදා අපේ නායක ස්වාමීන් වහන්සේත් අපේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් යහම්පත් මැතිතුමත් එංගලන්තයේ සංචාරය කරපු අවස්ථාවකදී අපේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයට ගිය වෙලාවේ බොහෝ ලංකා විතරණී ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂිකාවන් ඇවිල්ලා කතා කරලා ප්‍රශංසා කරලා ඒ සුබ පැතුම් සහ ස්තුතිය ගෞරවය අපේ සමින්දරන් සිංහ මහත්මයාට පුද කරන්න කියලා කියලා තිබුණා. ඉතින් එයත් මේ කෘතගුණ පූර්වකව ඔබ හැම දෙනාගේ ආශිර්වාදය අපේ ශක්තියක් කොට ගනිමින් පසුගිය දෙසැම්බර් මාසේ අපි ඕස්ට්‍රේලියාවේ සංචාරය කරපු වෙලාවේ එහිදී අපට මේ ගමනට ඉතාමත්ම සැදැහැ සිතින් දායකත්වය දක්වපු ආචාර්ය ලංකාපුත්‍ර මැතිතුමන් එම මැතිණිය වසන්තමාලා ලංකාපුත්‍ර මැතිණිය සහ මාලංක ලංකාපුත්‍ර පුතණුවන් ඇතුළුවේ පවුලේ හැම දෙනාම කියා සිටියා අනේ අපිටත් මේ වැඩසටහනේ දායකත්වයක් ලබා ගන්න පුළුවන් නම් ඒක අපි ජීවිතේ කරගන්න ලොකුම පිනක් කියලා. ඇයි හේතුව වැඩිම දෙනෙක් නරඹන වැඩිම දෙනෙක් ඵල ප්‍රයෝජන ලබා ගන්න විපුල ඵලදායි වැඩසටහනකට තමන්ගේ සදැහැති අනුග්‍රහක දායකත්වය ලබා දීම ඒ අයටත් පිම්පිරෙන කටයුත්තක්. ඒ නිසා අප්‍රේල් මාසේ 6 වෙනිදා තමන්ගේ ජීවිතයේ 50 වන ජන්මදිනය සමරන වසන්තමාලා ලංකාපුත්‍ර මැතිණියගේ ඒ ජන්මදිනය නිමිති කරගෙන ඇයට සුභාශිර්වාද පළ කරන්න නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරන්න ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන අපේ වසන්තමාලා ලංකාපුත්‍ර මැතිණියගේ ආදරණීය ස්වාමියාණන් ආචාර්ය ලංකාපුත්‍ර බැතිතුමා සහ පුත්‍ර රත්නය මාලංක ලංකාපුත්‍ර වෛද්‍ය සිසුආනන් එකතු වෙලා මේ සූදානම් වෙන්නේ අද දවසේ සඳහා දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ අයවත් සදහසිතින් සිහිපත් කරගෙන අපි පසුගිය සතියේ යම් ආකාරයක තිත් කෝලණයක් ලැබුව වැඩසටහනට මතු සබැඳී කියලා ඔබට කියා සිටියා. ගිය සතියේ අපි කතා කරේ බොහෝ දිනාට ගැටලු සහගත තැන් මතුවන දානය පිළිබඳව. දානය මහත්ඵල මහානිශංස වන්නේ කොයි ආකාරයෙන්ද කියන වග පිළිබඳව සමිඳ රණසිංහ මහත්මයා ඉතාමත් මැනවින් අපට පහදා දුන්නා මේ අටුවා ග්‍රන්ථයන්හි දහම් පාඨයන් ඒ වගේම මේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් ගෙන හැර දක්වමින් අද දවසේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නයි අපි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් ඇති හැකිය අය දන් දෙනවා. ඒක අරුමයක් නෙවෙයි මේ ලෝකේ. පුළුවන් තරම් මහා පරිමාණ දන් දෙන්න උත්සාහ කරනවා. අපි මෙච්චර දන් දුන්නයි කියලා ලෝකෙට කියන්න හඩගා කියන්නත් උත්සාහ කරනවා. රූපවාහිනියේ හෝ පුවත්පත්වල හෝ වෙනයම් මාධ්‍යකින් පටිගත කොට තබාගෙන තමන්ම නරඹමින් හෝ ආස්වාදයක් විඳිනවා. සාමාන්‍යයෙන් දුප්පත් අය හිතු හිතු දන් දෙන්න බෑනේ. පොහොසත් අයට දන් දෙන්න පුළුවන් වුණාට Tamanට කැමැති පමණින් හැකි පමණින් අවශ්‍යතාව පමණින් දුප්පත් අයට දන් දෙන්න අමහරුයි. හැබැයි දුප්පත් මිනිසෙක් තමන්ගේ හැකියාව අනුව දන් දීම හොඳද නරකද? නැත්නම් නරකද කියනවට වඩා කොච්චර හොඳද කියලා හෙව්වොත්? ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අද කාලේ පිළිගැනෙන්නේ මේ දානපති කියන වචනය. පොහොසතුන්ට පොහොසතුන් ආමන්ත්‍රණය කරන්න නැත්නම් පොහොසත් පුද්ගලයන් ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන වචනයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් බුදුදහමේ ධනවත් පුද්ගලයා පොහොසත් පුද්ගලයා දානපති හැටියට සලකන්නේ නැහැ. ඒ තමන් පාවිච්චි කරන මට්ටමට වඩා ඉහළ මට්ටමක ප්‍රනීත ප්‍රනීත නැත්නම් උසස් උසස් ආකාරයෙන් දන් දෙනවා නම් අන්න ඒ පුද්ගලයා තමයි දානපති කියලා කියන්නේ. ඉතින් අද කාලේ හැටියට කියනවා නම් මේ දානපති කියන වචනය දුප්පතෙකුට ගන්න ලේසි කියන්නත් පුළුවන්. ඒ මොකද ඒ දුප්පත් පුද්ගලයෙක් තමන්ගේ පාවිච්චියට මහා ලොකු වේදමක් කරන්න අවස්ථාවක් නැති පුද්ගලෙක් නිසානේ අපි දුප්පත් කියලා කියන්නේ. ඉතින් ඒ ධනවත් නොවන පුද්ගලයෙකුට විශේෂ මහන්සියක් වෙලා තමන් පාවිච්චි කරන මට්ටමට තමන් පරිහරණය කරන මට්ටමට වඩා ඉහළ මට්ටමකින් දන් දෙන්න පුළුවන් නම් දානපතියෙක් වෙන්න පුළුවන්. පොහොසතෙකුට දානපතියෙක් වෙන්න හරිම අමාරුයි. මොකද දැන් අපි හිතමු සමහර පුද්ගලයෙක් තමන්ගේ එක වේලකට 10000ක් විතර වියදම් කරන පුද්ගලයෝත් ඉන්නවා. ඊටත් වඩා වියදම් කරන පුද්ගලයෝ ඇති. ඉතින් ඒ පුද්ගලයෙක් එක ස්වාමීන් වහන්සේ ළමකට දන් දුන්නොත් 10000ක් 8000ක් වියදම් කළා නැත්නම් 10000ක් වියදම් කළා දුන්නොත් 10000ක් Tamanට වියදම් කරන පුද්ගලෙක් නම් දාන සහාය කියන මට්ටමට එනවා මිසක් දානපති කියන මට්ටමට එන්නේත් නැහැ. ඒ නිසා මේ ධනවත් පුද්ගලයෙකුට දානපති වෙන්න ටිකක් අමාරුයි. ඔව් සමහරට ධනවත් පුද්ගලයා මේ තමන්ම දන් නොදී දාසියෝ ලව්ව නැත්තම් තමන්ට වඩා වෙන අය ලවා දන් දෙන්නත් පුළුවන්. ඔව් ඒකට දැන් ඒකෙදී දැන් අපි සත්පුරුෂ දාන අංග අපි කතා කරමු ඉදිරියේදී ඒකෙදී සියතින් දන් දීම කියන එක විශේෂ අංගයක් හැටියට තියෙනවා. ඉතින් ඊට අමතරව කියන්න තියෙන්නේ මෙතනදී දැන් අපි දැන් දන් දීමේදී තමන් ඊටාම ගෞරවයෙන් සකසලා තමන්ට පුළුවන් උපරිමයෙන් දන් දීම තමයි භාගතුන් වහන්සේ වර්ණනා කරලා තියෙන්නේ. ඒකෙදි දැන් දුප්පතෙක් තමන්ට පුළුවන් උපරිම හැකියාවෙන් දන් දෙනවා නම් ඒක ප්‍රශංසා කටයුතුයි. ඒ දාණය මේ තවත් පුද්ගලෙක් තව ධනවත් පුද්ගලෙක් දෙන දාණයට වඩා අඩු මට්ටමක තියෙන කියලා නිඳා කරන්න සුදුසුකමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම Tamanට උපරිම හැකියාවෙන් අතහැරීම. ඒ කියන්නේ දන් දීම කියලා කියන්නේ අතහරින්න පුරුදු කරන පළවෙනි පුණ්‍ය ක්‍රියාව. ඒ නික්කම්මය දක්වා දිව වෙනවා. අන්තිමටම සියලු කෙලෙසින් නැසීම දක්වා. සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියන්නේ සියලු පාදාන අතහැරීම දක්වා මේ දාණය දිනු වෙලා යනවා. ඉතින් ඒකෙදි Tamanට අයිති දේ තමන් සතු දේ නැත්නම් තමන්ට ලබාගත හැකි දේ දන් දීම තමයි අතහැරීම තමයි මේ දන් දීම කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ තමන්ට නැති දේවල් දන් දෙන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතින් මූලිකවම කෙනෙක් පුරුදු කරන්න ඕනේ තමන්ට තියෙන දේ අතහරින්න. දැන් සමහර විට දැන් දුප්පතෙකුගේ දානේ ප්‍රතිඵල වැඩි වෙන්න පුළුවන් පොසතෙකුගේ දාණයට වඩා. මොකද එහි අතහැරීම වැඩි නිසා. අපි හිතමු දැන් කෝටි ගණනක් මුදල් තියෙන පුද්ගලයෙක් ලක්ෂයක් වියදම් කරලා නැත්නම් ලක්ෂ 10ක් වියදම් කළ දානයක් දුන්නත් ඒ පුද්ගලයාගේ ජීවන රටාවේ කිසි වෙනසක් ඇති වෙන්නේ එක වේලක්වත් වෙනස් වෙන්නේ නැහැ. එක වේලක්වත් දැනෙන්නේවත් නැහැ කොටිම කියනවා. නමුත් සමහරලාට රුපියල් 100ක් තියෙන පුද්ගලෙක් තමන්ගේ මුළු සියල්ල සියලු ධනෙම, ඒ කියන්නේ රුපියල් 100ම වියදම් කළ දානයක් දුන්නොත් සමහරලාට වේලක් හෝ දෙකක් ඔහුට ආහාර නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවන රටාව වෙනස් වෙන නිසා තමන්ගේ අතහැරීම බලවත් අතහැරීම අතින් බලවත් නිසා දුප්පතාගේ දානයේදී මුදල පොඩි වුණාට ප්‍රතිඵලය වැඩි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දාන ප්‍රති කියන වචනය නිවැරදිව යොදනවා නම් හොඳයි ලංකාවෙත් බුදුදහමේ තියෙන පරිදි දාන ප්‍රති කියලා කියන්නේ තමන්ට පුළුවන් උපරිම හැකියාවෙන් දන් දෙන පුද්ගලයා. තමන් පාවිච්චි කරන මට්ටමට වඩා වැඩි මට්ටමකින් දන් දෙන පුද්ගලයා. එහෙම නැතුව මේ ධනවත් පුද්ගලයන්ට නෙමෙයි. අපි ඒකවල වැරදි යෙදුමක් පාවිච්චි කරන්නේ මේ මරණ දැන්වීම වල එහෙම සත්ගුණවත් දානපති කියලා පෝසත් මහත්මයෙක් මිය ගියාම නැත්නම් අපි හිතමුකෝ වලව්වේ හාමු මහත්තයා මිය ගියාම සත්ගුණවත් දානපති කියලා කියනවා. නමුත් ජීවිතේට ගෙදරට ස්වාමින්වහන්සේලා වැඩමවලවත් දානයක් දීලා නැතුව අඬ දමාපු කලිසම් අඳින ලෝභ පුද්ගලෙක් වෙන්න පුළුවන් ඒ හාමු මහත්තයා. ඒ නිසා මුදල් තිබූ පමණින් ඔහු දානපතියෙකු වන්නේ නැහැ. නොවේසනම් පොදු ව්‍යවහාරයේ තිබෙන පරිදි හැම ධනපතියෙක්ම දානපතියෙක් වෙන්නේ නැහැ. දුප්පතුන් පවා දානපතියන් වෙන්නට පුළුවන්. ඒට හේතුව තමන් වේලක් අත්හැර තමන් වේලක් निराහාරව හිඳ කුසගින්නේ හිඳ තවත් කෙනෙකුට නැත්නම් සීලවන්ත ගුණවන්ත පුද්ගලයෙකුට ආහාර දානයක් හෝ වෙනම ආකාරයකට යම් දානයක් නැත්නම් පිළිගන්නන ආකාරයේදී පිළිගන්නන අවස්ථාවේදී ඔහු දානපතියෙක් බවට පත් වෙනවා. එසේනම් අපි ඉදිරියටත් සාකච්ඡාව කරගෙන යන්න මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ දානේ පූජා කරද්දී අපේ අයගේ නැත්නම් අපේ සදහවතුන්ගේ තියෙනවා පොඩි මැසිවිල්ලක් නැත්නම් පොඩි සැකසහිත තැනක් මේක මේ සාංගිකවද පූජා කරන්න ඕනේ. ඒක සාංගිකව පූජා කරානේ. සාංගික දානයක්නේ. ඕවා සාංගික දේවල් අත තියන්න එපා. සාංගික දේවල් වලට ලුණු බලන්න ඉන්නේ සමහරලාවට මේ දානය පිළියෙල කරද්දී. ඒක මොකද්ද මේ සාංගික කතාව කොහොමද අපේ මේ මේ ව්‍යවහාරේ නැත්නම් අපේ ධර්ම තුල සඳහන් වෙන්නේ? ප්‍රධාන වශයෙන් මජ්ක්‍ධිම නිකායේ දක්ඛිනිබංග සූත්‍රයේ භාගතුන් වහන්සේ පෞද්ගලික දාන 14කුත් සාංගික දාන 7කුත් දේශනා කරනවා. ඉතින් ඒකෙදී මේ සාංගික දානවල මහත්ඵලභාවය වැඩි නිසා කෙනෙකුට ජීවිත කාලයේම පෞද්ගලික දාන දුන්නත් එක සාංගික දානයකින් ලැබෙන ඵලය ලබා ගන්න බැරි නිසා සාංගික දානේ වර්ණනා කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි භාගතුන් වහන්සේ අංගුත්තර නිකායේ දාරුකම්මික කියන සූත්‍රයේදී මේ තිරේ දැක්වෙන්නේ ඒ දාරුකම්මික සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ නාදික නම් වූ ප්‍රදේශයේ වැඩවාසය කරන ගිජ්ජකාවසතේ. මේ මේ දාරුකම්මික කියන සිටුවරයා භාගතුන් වහන්සේ වෙත එළඹිලා භාගතුන් වහන්සේට වැඳලා එකත් පසක හිඳ ගන්නවා. එකත් පසක හිඳගත් ඒ දාරුකම්මික සිටුවරයාට භාගතුන් වහන්සේ මේ විදිහට ප්‍රශ්නයක් යොමු කරනවා ගෘහපතිය තොපගේ කුලේ තොපගේ පරම්පරාවේ දන් දෙනවද කියන ප්‍රශ්නේ අහනවා. ඉතින් එතකොට මේ ගෘහපති නැත්නම් මේ සිටුවරයා උත්තරයක් දෙනවා භාගතුන් වහන්සේ අපි අපේ පරම්පරාවේ දන් දෙනවා. කොහොමද දන් දෙන්නේ යම් භික්ෂුවක් අරණ්නිකද? යම් භික්ෂුවක් පිණ්ඩපාතිකද? පාංශුකූලිකද? රම් භික්ෂුවක් අරහත්ද? එහෙම නැත්නම් අරහත් අරහත්වය සඳහා උත්සාහ කරනවද? අන්න එවැනි භික්ෂූන්ට අපි දන් දෙනවා. ඉතින් මේ පිළිතුරත් සමග භාගතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා මේ ගෘහපතියාට. එතනදී භාගතුන් වහන්සේ විශේෂයෙන් ප්‍රකාශයක් කරනවා දුජ්ජානංකෝ එතං ගහපති තයා ගිහිනා කාමභෝගිනා. ගෘහපතිය කාමභෝගී ගිහියන්ට දැනගන්න අමාරුයි මේ පුද්ගලයා රහත්ද එහෙම නැත්නම් රහත් වෙන්න පිළිපදිනවද කියන කාරණාව කියන එක මොකද කාම්බෝගී ගිහියන් මුදල් පරිහරණය කරනවා රන් රිදී ආදී පරිහරණය කරනවා මේ සුවඳ වර්ග පරිහරණය කරනවා පුත්‍රයන්ගෙන් අඹුවන්ගෙන් බාධා සහිත ගෘහ ජීවිතයක් ගත කරන්නේ ඒ නිසා මේ පරචිත්ත විඥානනයේ වගේ දෙයක් වඩන්න අමාරුයි ඉතින් ඒ නිසා දැනගන්න අමාරුයි මේ පුද්ගලයා යම් පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා රහත් වෙනවද? රහත් වෙලාද? එහෙම නැත්නම් රහත් වෙන්නද මේ උත්සාහ කරන්නේ කියන එක. ඉතින් භාගතුන් වහන්සේ මේ ගෘහපති මේ සඳහන් කරපු අංග වෙන වෙනම විශ්ලේෂණය කරලා දේශනාව සිද්ධ කරනවා. මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්නනවා මේ අරණ්නික භික්ෂුන් අතර ඒ භික්ෂූන් ඉන්න පුළුවන් කෙලස් තියෙන. භාගතුන් වහන්සේ විස්තර කරන්නේ උද්ධත කියලා කියන්නේ උඩඟු වෙච්ච. එහෙම නැත්නම් මාන තියෙන, මාන නල තියෙන. එහෙම නැත්නම් චපල, මුකරි. වචනය පාලනය කරන්නේ නැතුව මේ මේ කතා කරන. එහෙම නැත්නම් සිහිය පවත්වන්නේ නැති මුට්ටස් සති කියන්නේ ඒකයි. අසම්පජානෝ කියලා කියන්නේ ප්‍රඥාව රහිත. ප්‍රඥාව සහිතව නෙමෙයි කියන එකයි. අසමාහිතෝ කියලා කියන්නේ සමාධිය රහිත. මේ විදිහට ඉන්ද්‍රිය দমনයක් නැතුව ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ විදිහටම අරණ්‍ය වැඩවාසය කරන්න පුළුවන් මේ කියන මේ සඳහන් කරපු අගුණ නැතුව ගුණ ධර්ම සහිත ඒ කියන්නේ යම් භික්ෂුවක් උඩගු නැත්තම් මානය නැත්තම් චපල නොවනවා නම් මුකරි නොවනවා නම් තමන්ගේ වචනේ ඊටාම පාලනයෙන් යුක්තව ප්‍රකාශ කරනවා නම් මනා සතියක් සහිතව ප්‍රඥාවක් සහිතව වාසය කරනවා නම් එකඟ වූ සිතින් සමාධිගත වූ සිතින් වාසය කරනවා නම් ඉන්ද්‍රිය দমনය සහිතව ඒ කියන්නේ ඇසින් දකිනවා නම් ඒ කෙලෙස් ඇතිවන් ඇති වෙන්නේ නැති දේවල් විතරයි බලන්නේ. කනෙන් ශබ්දයක් අහනවා නම් කෙලෙස් ඇති නැති ආකාරයට ශබ්දය අහනවා. ඉතින් ඒ විදිහට ඉන්නවා නම් වැඩ ඉන්නවනම් ඒ භික්ෂුව මෙන්න මේ කරුණෙන් ප්‍රශංසා කරන්න ඕනේ. නමුත් අර අරන්නේ වාසය කරත් යම් භික්ෂුවකට කෙලස් තියෙනවා නම් ඒ කරුණෙන් ගරහන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට අමතරව දැන් අරන්න භික්ෂුන් වහන්සේලාට ප්‍රතිවිරුද්ධව හිටපු ග්‍රාමාන්ත විහාරවාසී දැන් අද කාලේ පාවිච්චි කරන විදිහට මේ ග්‍රාමවාසී කියලා වචනයක් පිටකේ නැහැ. එතන තියෙන්නේ ග්‍රාමාන්ත විහාරවාසී. එතන තියෙන මේ ගාමන්ත විහාරී කියලා කියන්නේ ගම කෙලවර තියෙන විහාරයක තමයි වාසය කරලා තියෙන්නේ. ඉතින් ඒ ගම කෙලවර තිබුණ විහාරයක වාසය කරන භික්ෂුන් වහන්සේලා අතරත් මේ විදිහට කෙලෙස් තියෙන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නත් පුළුවන්. කෙලෙස් නැති බොහොම ගුණධර්ම සහිත භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නත් පුළුවන්. මේ කරුණ ගිහියන්ට හොයාගන්න බෑ කියන කාරණාව දන්නේ කරනවා. ඉතින් කෙලෙස් තියෙනවා නම් ඒ කරුණට නිග්‍රහ කරන්න පුළුවන් ඒ කරුණ සහිතව. හැබැයි මේ මේ යම් වැරද්දකට දොසක් කියනවා නම් ඒ වැරදි ප්‍රමාණයට නිග්‍රහ කරන්න ඕනේ. ඊට වඩා නිග්‍රහ කරන්න අයිතියක් ලබා දීලා නැහැ. ඒකත් අද කාලේ බොහෝ සෙයින්ම වැදගත් වෙන කරුණක් හැටියට මම දකිනවා. දැන් පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ මේ ගෘහපතියන්ගේ ආරාධනා බාරගන්නේ නැති භික්ෂුන් වහන්සේලා. එතකොට ගෘහපතියන්ගේ ආරාධනා බාරගන්න භික්ෂුන් වහන්සේලාට කියන්නේ නේමන්තික කියලා. ඒ කියන්නේ ගෘහපති නිමන්ත්‍රණය බාර ගන්නවා. ඉතින් මේ කරුණත් පිණ්ඩපාතික වීම කියන කාරණයෙන්ම ගුණවත් වෙන්නේ නැහැ. ගෘහපතියන්ගේ ආරාධනා බාරගත පමණින්වා පමණින්ම මේ නුගුණ සහිත වෙන්නේත් නැහැ. මේ පිරිස් දෙක අතරම පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලා අතරත් හොඳ භික්ෂුන් වහන්සේලා සහ නරක භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. මේ ගෘහපති නිමන්ත්‍රණය බාර ගන්න ඒ ගිහියන්ගේ මේ නිවෙස්වල නිවෙස් තුලට වැඩම කළා දාණය පිළිගන්න ඒ භික්ෂුන් වහන්සේලා අතරත් හොඳ භික්ෂුන් වහන්සේලා සහ නරක භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. ඉතින් පාංශුකූලික භික්ෂුන් වහන්සේලාට ඒ කාලෙත් ඉතින් බොහෝම ලොකු පැහැදීමක් තිබිලා තියෙනවා මේ ගෘහපතියෝ දෙන සිවුරු පරිහරණය කරන්නේ නැහැ මේ විසි කරපු කුණු ගඩවල් වල තියෙන රෙදි කැලි අරගෙන මේ පාංශුකූලික සිවුරු දරනවා කියන කාරණා. ඉතින් ඒකෙදි පාංශුකූලික භික්ෂුන් වහන්සේලා අතරත් කෙලස් තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. කෙලෙස් නැති බොහොම ගුණධර්ම සහිත භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නත් පුළුවන්. ඉතින් ගෘහපතියෝ දෙන මේ සිවුරු දරන භික්ෂුන් වහන්සේලා අතරත් ඊටාම හොඳ ගුණධර්ම තියෙන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් ගුණධර්ම නැති භික්ෂුන් වහන්සේලා ඉන්නත් පුළුවන්. ඉතින් මේ කාරණය භාගතුන් වහන්සේ ප්‍රකාශ කරලා විශේෂයෙන්ම උපදෙසක් දෙනවා මෙන්න මේ ආකාරයට ඉංහත්වං ගහපති සංඝේ දානං දේහි. ඒ කාන්තයෙන්ම තොප ගෘහපතිය සංඝයා කෙරෙහි ඉදන් දෙව. කියලා භාගතුන් වහන්සේගේ උපදෙසක්. සංඝේ තේ දානං දදතෝ චිත්තං පසීදිස්සති. ඉතින් සංඝයා කෙරෙහි තොපගේ තොප දන් දෙද්දී සිත පහදිනවා කියන කාරණාව පැහැදිලි කරනවා. ඉතින් සෝතවං පසන්න චිත්තෝ කායස භේදා පරම්මරණා සුගතින් සග්ගලෝ සග්ගං ලෝකං උපපච්චිස්සිති කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඉතින් මේ කියන්නේ පැහැදුණු සිතෙන් දන් දීමෙන් මේ කය අපි යම් දවසක අතහැරියාම අපට මනා ගති ඇති මේ ඉතාම හොඳ උපත්යක් සහිත ස්වර්ග ලෝකයන්ගේ කිය මනුස්ස ලෝකයේ සහ දිව ලෝක හයට තමයි සාමාන්‍ය ස්වර්ග කියලා කියන්නේ ඊට අමතරව බ්‍රහ්ම ලෝකත් සඳහන් වෙනවා. ඉතින් එතනදී ඒ ස්වර්ග කියන කොටසට අයිති ලෝකයක උපදින්න හැකියාව ලැබෙනවා. මේ උපදෙස කොයිතරම් හොඳට මේ දාරුකම්මික ගෘහපති පිළිපැද්දද කියනවා නම් දැන් කලින් ඒ પરම්පරාවෙම දන් දීලා තියෙන්නේ අරණික පංසුකූලික පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලාට කියලා හිතලා. එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා රහත් වෙන්න උත්සාහ කරනවා. කියන කාරණාවෙන් තමයි දන් දීලා තියෙන්නේ. ඒ අරමුණේ. නමුත් මේ භාගතුන් වහන්සේගේ උපදේශය කොයිතරම් මනාකොට පිළිපැද්දද කියනවනම් එතන ඉඳලා සාංගික දාන දෙන්න සංඝයා වහන්සේ අරමුණු කරලා මේ මහා සංඝරත්නයට දන් දීලා තියෙනවා. ඉතින් මේකේ විශේෂ ආනිසංශයක් ඒ ගෘහපතියාට ඒ ජීවිතේම ලැබිලා තියෙනවා. මොකද්ද කාරණාව මේ අට කතා විස්තර කරනවා. ඒ ගෘහපති නැත්නම් ඒ සිටුවරයා මේ දන් දීදී හිටපු භික්ෂුන් වහන්සේලා අතරින් 500 නමක් එක විට සිවුරු හරිනවා. ඉතින් දැන් කලින් තමන් හිතපු විදිහට මේ රහතන් වහන්සේලා මේ රහත් වෙන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා කියලා හිතන් හිටියා නම් හිතේ ලොකු පෙරලියක් ඇති වෙනවා. බොහොම ලොකු කනකාටුවක් ඇති වෙනවා. නමුත් භාගතුන් වහන්සේ උපදෙස් දුන් පරිදි තමන්ගේ හිත රැකගත්ත නිසා සංඝයා කෙරෙහි දන් දුන්න නිසා මේ 500 නමක් එක විටම සිවුරු හැරීමෙන් පවා තමන් ඉතාම ගෞරවයෙන් දන් දීදී හිටු 500 නමක් සිවුරු ඇරලත් හිතේ සිතුවිලි මාත්‍රයකින්වත් වෙනසක් ඇති වුණේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් අද කාලෙත් අපිට පේන්න තියෙනවා බොහෝ දෙනෙක් මේ ಗುಣධර්ම හොය හොයා අරණික පිණ්ඩපාතික යනාදී වශයෙන් හොයලා දන් දෙනවා. නමුත් භාගතුන් වහන්සේ විශේෂයෙන් දන් මේ උපදෙස් දීලා තියෙන්නේ දන් දීමේදී සංඝ රත්නය අරමුණු කරලා දන් දෙන්න කියන එක. ඒ නිසා ඉතින් පෞද්ගලික දාණය දෙන්න එපා කියලා කියලා නැහැ. නමුත් සාංගික දාන දෙන්න භාගතුන් වහන්සේ විශේෂ උපදේශයක් දීලා තියෙනවා. බොහොම පැහැදිලි ඔබට සුබින්නත්නි වැටහෙන්නට ඇති සාංගික දානයක් කියලා කියන්නේ එක්තරා විදියකට මේ මුළු සංඝ සමාජයේම නිමිති කරගෙන ඒ පිළිබඳව සිහි තබාගෙන සරියුත් මොගලන් සංඝපිළිවෙලින් පැවතෙන අනුලංඝනීය භික්ෂු පරම්පරාවක් අපට ඉන්නවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නැත්නම් ශ්‍රාවක සංඝයා වහන්සේලා අරමුණු කරගෙන දානේ දීම තමයි සාංගිකව දාන දෙනවා කියලා කියන්නේ විග්‍රහයට අනුව පෞද්ගලික දන් දෙනවා කියලා කියන කිසියම් ඔහු හෝ ස්වාමින් වහන්සේලා එක්තරා කොට්ටාශයකට එයාගේ ගුණයන් පිළිබඳව හෝ එයාගේ ඇවතුම් පැවතුම් පිළිබඳව යම් ආකාරයක තක්සේරුවකට ඇවිල්ලා එලෙස ඒ අය ළඟට ගිහිල්ලා දන් දීම හෝ ඒ අය වැඩම කරවාගෙන විත් ශ්‍රද්ධාවෙන් දන් දීම. ඉතින් මේ කාරණා දෙකේ තිබෙන වැදගත් වෙනස අපේ සමිඳ රණසිංහ මහත්මයා පහදා දුන්නා. ඉතින් අපි ඊළඟට සූදානම් වෙනවා තවත් විශේෂ වචන දෙකක් තියෙනවා මේ සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. දැන් අපි නම් කියන්නේ සත් අසත් කියලා. නමුත් මේක ධර්මයේ සඳහන් වෙන්නේ සත්පුරිස අසත්පුරිස කියලා. ඒ පාලි භාෂාවෙන් ලියා තබද්දි ලියවෙන විදිහයි ඒ ආකාරයට ශබ්ද වෙන්නේ උච්චාරණය වෙන්නේ මම කැමතියි ඔබ තුමාගෙන් පළමු කොට මේ නරක දේ නැත්තම් අපි බැහැර කරන දේ ගැන අහලා ඉන්න අසත්පුරුෂ දාන කියන්නේ මොකද්ද අසත්පුරුෂ දානය ගැන සඳහන් වෙන සූත්‍ර ගණනාවක් තියෙනවා එයින් එකක් තමයි අංගුත්තර පංචක නිපාතේ අසත්පුරුෂ දාන සූත්‍රය ඉතින් ඒ අසත්පුරුෂ දාන සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා පංචමානි භික්කවේ අසත්පුරුෂ දානානි කතමානි පංච භික්ෂූනි මේ අසත්පුරුෂ දාන පහකි මොන පහද කියනවා නම් අසක්කච්ඡං දේති සකසා දෙන්නේ නැහැ නැත්නම් නොසකසා දෙනවා ඊට අමතරව අචිත්තිකත්වා දේති අචිත්තිකත්ව කියන ගරු කරන්නේ නැතුව දෙනවා මේ ගරු ගරු භාවයක් නැතුව නොසලකා දෙනවා කියන අසහත්තා අසහත්තා දේති කියලා කියන්නේ තමන්ගේ අතින් දෙන්නේ නැතුව අනුන් ලවා දන් දීම කරනවා. ඒ කියන්නේ අගෞරවය පිණිස. ඒ කියන්නේ තමන් ළඟට ගිහිල්ලා වැඳලා කරනවට අමතරව ගෞරවයෙන් කරන්නේ දැන් සමහරලාට දැන් දැන් භික්ෂුන් වහන්සේලා ගෙදරට වැඩම කරාම පාදෝණයට පොඩි ළමයෙක් යොදනවා. ගෙදර ප්‍රධානියා එන්නේ නැහැ පාදෝණය කරන්නේ. ඒ වගේ තමන්ගේ අතින් කරන්නේ නැහැ කියන කාරණාව එතන තියෙනවා. ඉතින් ඒ ඒක සමහරට මට හිතෙනවා රණසිංහ මහත්මයා මේ සමහර අවස්ථාවලදී මේ තමන් දැහැමින් සෙමින් උපයාස අපයා සම්පාදනය කරගත ධනෙන් වියපැහැදම් කරලා තමන්ම අතින් සකස් කරලා දන් දෙනවා වෙනුවට සමහර උදවිය මේ තමන්ගේ මුදල් වියදම් කරන්නේ. මෙතන ලොකුම වැඩේ මේ සල්ලි වියදම් කරන එකනේ කියලා කල්පනා කරලා මේ කේටරින් සර්විස් එකකට ඕඩර් එකක් දීලා ඒ දාණය ඒ ආකාරයෙන් පිළියෙල කරලා පරිත්‍යාග කරනවා. එහිදීත් සේවකෙක් අතේ යවනවා පන්සලට තමන්ම යන්නේ නැතුව තමන් වෙන කටයුත්තකට යනවා පන්සලට නැත්නම් විහාරස්ථානයට වෙනත් සේවකෙක් ලවා දානේ ගෙන යන අවස්ථා අපි දකිනවා. අන්න ඒ ආකාරයට දන් දීම කියන එකත් මම හිතනවා ඔය ඔබතුමා කියපු විග්‍රහ කරපු தත්තෙට වැටෙනවා. අනිත් කාරණේ තමයි මේ සමහර දෙනෙක් ඉන්නවා මේ ඔය මම කලින් කිව්වා වගේම මුදල් වේදම් කරන්නේ මන්නේ. මගේ සල්ලි වලින් මේ දන් දෙන්නේ. ඒ නිසා ඉතින් මම යන්න ඕනේ ඔය මේ මේ ගිහිල්ලා ආසන පනවන්න නැත්නම් පාදෝවණය කරන්න දානි පිළිගන්නන්නත් සමහරට යන්නේ නැතුව මේ පිරිකර පූජා කරන අවස්ථාවට ගිහිල්ලා පුණ්‍යානුමෝදනාවේදී තමන්ගේ නම කියනවාද කියලා බොහොම කන්දක ලොකු කරගෙන බලන් ඉන්න අවස්ථා අපි දකිනවා. ඒකත් ඔය ගණයට වැටෙනවද? ඔව් ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙද්දී තමන් ඒ දේ කරන්නේ නැතුව තමන්ගේ තියෙන කම්මැලිකමක් නිසා හෝ තමන්ගේ තියෙන මානයක් නිසා හෝ යම්කිසි ක්ලේශයක් නිසා ඒ දානය තමන් දෙන්න නැතුව අනුන් ලබා දෙවනවා නම් ඒක ඒකාන්තයෙන්ම අකුසලයක් කියලා කියන්න පුළුවන්. ඉතින් තමන්ගේ අතින් දෙන්න නැහැ කියලා මෙතන සඳහන් කරන්නේ ඒකයි. නමුත් සමහරලාට සමහර කෙනෙක් මේ තව කෙනෙකුට දානය දෙන්න අවස්ථාව දෙන්න ඕනේ. කියලා හැබැයි අවංකව හිතන්න ඕනේ කාරණාව සමහරවිට ඒක වංචක ධර්මයක් වෙන්න පුළුවන් තමන්ගේ කම්මැලිකම ඉස්මතු වෙන සමහරවිට මේ මේ මම මේ අයට අවස්ථාව දෙන්න නිසා මම අයින් වෙනවා කියලා හිතන එක සමහරු කරනවා. ඉතින් ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ අවංකවම තව කෙනෙකුට දානය දෙන්න අවස්ථාව දෙන්න ඕන නිසා පුරුදු පුහුණු කරන්න ඕන නිසා ඒ අවස්ථාව දෙනවා කියන කාරණේ හැර වෙන කාරණයක් නිසා වෙන ක්ලේශයක් නිසා තමන් අයින් වෙලා තමන්ගේ අතින් දන් දෙන්නේ නැත්නම් ඒක මේ අසහත් හා දානන් දේති කියන කියන ඒ තමන්ගේ අතින් නොදීම කියන අසත්පුරුෂ අංගය සහිතව දානය දුන්නා කියලා කියන. ඉතින් අසත්පුරුෂ අංග කියලා කියන්නේ හරියටම කැමති විදිහට පළ දෙන්නේ නැහැ කියන එකයි. එහෙනම් මේ මේ අංග වෙන වෙනම සාකච්ඡා කරන්න ඕනේ දීර්ඝ වශයෙන්. ඉතින් දැන් අපවිද්ධං දේති කියලා කියන්නේ විසි කරනවා වගේ දෙනවා. ඒ කියන්නේ ඊටාම නොසලකිල්ලෙන් සකසන්නේ නැතුව දෙන එකෙත් උපරිම මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඉතින් අනාගමන දිට්ඨිකෝ දේති කියලා කියන්නේ මේ පුණ්‍ය ඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැති නැතුව දෙන එකත් භාගතුන් වහන්සේගේ දේශනාව අනුව අසත්පුරුෂ දානයක්. දැන් සමහර නම් කියනවා මේ දන් දීලා මොනවත් ප්‍රාර්ථනා කරන්න එපා. ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ මොනවත් කියලා. ඉතින් භාගතුන් වහන්සේ වෙනම දේශනා කළා තියෙනවා දන් දීලා මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොනව ප්‍රාර්ථනා කරාම උසස්ද මොනව ප්‍රාර්ථනා කරාම පහත්ද මොනව ප්‍රාර්ථනා කරන්න එපාද කියන එක ඉතින් වෙන වෙනම සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. කදිම දැනකට සාකච්ඡාව ගෙනාව. දැන් මේ මට මතකයි අපේ සමුද්‍ර විත්තිසිංහ කියන අපේ හිතවත් මාධ්‍යවේදියා එලි දක්වනවා ග්‍රන්ථයක් බුදුබව පැතූ නැත්නම් අගමහා පඬිත මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා ස්වාමීන් වහන්සේගේ මහානාහිම් පානන් වහන්සේගේ නොපල ලිපි අප්‍රකට නොපල ලිපි. එහි සඳහන් වෙන උන්වහන්සේගේ දින පොත් කීපයකත් තියෙන සටහන් එතුමා මුද්‍රණාධාරයෙන් නිලි දක්වනවා. ඒ සමහර තැනක තියෙනවා අද මම මේ මේ මේ ගාමන් ෆැක්ටරි එක ගාමන් ෆැක්ටරි එක උන්වහන්සේගේ භාෂාවෙන් කියලා තියෙන හැමයි ගාමන් ෆැක්ටරි එක වැඩ කරන අහිංසක ගැමි දියණියකට මේ ඇඳුම් මිලදී ගන්න ඇයට මෙච්චර මුදලක් දුන්න මාත් පරිත්‍යාග කරා උපදින ආත්මයක් පාසා මාහට වස්ත්‍ර ලැබේවා ඊට පස්සේ ආහාරට සිංගමන් යදිමින් ආපු එක්තරා කෙනෙකුට ආහාරයක් ගෙනත් දීලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා මේ සසරේ කිදිනකවත් මට කුසගින්න නොදැනේවා මට මා කෙරෙන් ලෝභය දුරු වේවා කියලා. බොහොම සත් ප්‍රාර්ථනාවක්. දැන් සමහර විටක ඔබතුමාව කියන කාරණාව මමත් හිතින් කල්පනා කරා මේ දාන දෙනකොට හිතන්න ඕනේ නෑ දාන දෙනකොට නෙමෙයි ඕනම හොඳ වැඩක් කරද්දී මට මේ පිනෙන් මේක ලැබේවා කියලා මම පුංචි කාලේ ඉඳලා දැන් දැනුම් තේරුම් ඇති වයසේ ඉඳලා මේ බුදු පියාණන් වහන්සේ ළඟ වන්දනාමාන කරලා පන්සිල් සමාදන් වෙලත් මට මේවා ලැබේවා මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරලා නෑ මම මම දන්න ඉතිහාසෙ හේතුව මම හිතනවා එහෙම වෙන්න ඕනේ අපි මේ මේ මේ ප්‍රතිපදාව රැක්කහම මට ඒකේ ප්‍රතිඵලය ලැබෙයි කියලා. ඒක හිත යටින් හිතාගෙන මම ලැබේවා විභාග සමත් වේවා කියලා කිසි දවසක මං ඉතිහාසයේ මේ බුදු පියාණන් වහන්සේ පාමුල සපත කරලා නැහැ. උන්වහන්සේගෙන් ඉල්ලලා නැහැ. හැබැයි මං කිසි දවසක ජීවිතේ විභාගයක් අසමත් වෙලත් නැහැ. ඉතින් මං හිතනවා මේ මේ මේ කාරණාවේදී ඔය ඔබතුමා කියපු මේ මේ தત્ත්වය ඊට වැඩගත්. කෙනෙක් දන් දෙනකොට අපි හිතමුකෝ දානේ පිළියෙල කරද්දී හිත හිත අනේ මම මේක පිරිසුදුවම කරනවා මම මේ මේ කරන්න පුළුවන් උපරිමයෙන් කරන්නේ මට මේකෙන් නම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනේ කියලා දැන් අපි විභාගයක් ලියනකොට හොඳට ලියනකොට මම මේක වැඩිපුර රචනාවේ වැඩිපුර ලියනවා කොළ ගන්න වැඩිපුර ලියනවා එතකොට මගේ ප්‍රතිඵලයේ ලකුණු කීයක් හරි වැඩි වෙයි කියලා හිතනවා වගේ දාන දෙද්දි හිතන එක වැරදිද එහෙම වැරද්දක් දේශනා කළා නැහැ මෙහෙමයි දැන් දන් දීමෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔව් දැන් සමහරු මෙහෙම දොස්තියක ඉන්නවා මේ දන් දීලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක. ඉතින් දන් දීම කියන එකෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක එන්නේ මේ නිෂ්ඵල දෙයක් හැටියටනේ. එහෙනම් දන් දෙන්න ඕනෙම නැහැ. දන් දෙන්න ඕනේ නැහැ මේ මේ මේ Taman ළඟ තියෙන වෑන් මිදෙන්න Tamanට සිතවිල්ලක් තියෙනවනම් විසිකරත් ඒට සමාන වෙන්න ඕනේ නං. ඉතින් දැන් මේ මේ අසත්පුරුෂ දාන සූත්‍රයේම තියෙනවා විසිකලාවගේ දෙන්න එපා. බලාපොරොත්තු ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවි දෙන්න එපා. කියන කාරණාව තියෙනවා. මොකද අසත්පුරුෂ දාන වලට අයිති වෙනවා විසිකලාවගේ දුන්නොත් එහෙම. එහෙම නැත්නම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවි දුන්නොත් එහෙම. භාගතුන් වහන්සේ මේ මේ පිනක් කළා ප්‍රාර්ථනා කළ යුතුයද කියන කාරණාව විශේෂයෙන්ම සූත්‍ර ගණනාවක දේශනා කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ විශේෂ දවසක් අරගෙන දවස් කිහිපයක් කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් කෙටියෙන් කියන්න තියෙන්නේ පින් කරලා Taman යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පිනෙන් Tamanට මෙහෙම වෙන්නේ කියලා. කියන්නේ අනාගතයේදී නිවන ලැබෙන්න හෝ නිවන ලැබෙනකන් Tamanට මේ විදිහට ජීවිතය ගත කරන්න ලැබීම හෝ ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ ප්‍රාර්ථනා නොකර ඉබේම හැමදේම සිද්ධ වෙයි කියන එක බලාපොරොත්තු වෙනවා නම් ඒකත් වංචක ධර්මයක්. Tamanටම වංචාවක් කර ගැනීමක්. මොකද ප්‍රාර්ථනා කරන්නේ නැති පුද්ගලොත් හිතන් ඉන්නවා Tamanට හොඳ දේවල් වෙයි කියලා. ඉතින් භාගතුන් වහන්සේ එතන අවංක භාවය කියන එකට ලොකු තැනක් දීලා තියෙනවා. තමන්ට ඕන දේ ඒ දවස්වල නම් මේ කටින් ප්‍රකාශ කරලා තියෙනවා. දන් දෙන දැන් යම් උත්තමයෙකුට දන් දුන්නාම ඔබ වහන්සේට මම මේ දානේ දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් උත්පලවන්නා මහතරින් වහන්සේ එක්තරා ජීවිතයකදී මීපිඬු මේ මේ බිලඳ 500කුයි මීපිඬුයි දන් දීලා ඊට උඩින් නෙළුම් මලක් තියලා පාත්‍රය වහලා ප්‍රාර්ථනා කරනවා පසේ බුදුරජාන් වහන්සේ නමකට දන් දෙන්නේ. මේ දෙන දාණයෙන් මේ විශේෂ ප්‍රතිඵල ලැබෙන්න කියලා මේ ප්‍රතිඵල මේ මේ ඵල ගණනාවක් ප්‍රාර්ථනා කරනවා. පළවෙනි එක ප්‍රාර්ථනා කරනවා මේ මනුස්ස ලෝක ඉපදෙද්දී ගර්භාෂයක ඉපදෙන්න එපා. ගර්භාෂයේ ඉපදීම ඊටාම දුක් සහිතයි. මලක ඉපදෙන්න කියලා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා මේ මේ මනුස්ස රූපයට වඩා වැඩි රූපයක් ලැබෙන්න කියලා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා මේ පෘථුවියටම රජ වෙච්ච රජ කෙනෙකුට අගමේසිය වෙන්න. ඉන්පසු ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ වැනි උත්තමයෝ 500ක් බිහි කරන මවක් බවට පත් වෙන්න. ඒ කියන්නේ මට දරුවෝ 500ක් මේ විලඳ 500 විලඳ ගණනට දරුවෝ ලැබෙන්න ඕනේ. ඒ හැම දෙනාම ඔබ වහන්සේ වගේ උත්මයෝ වෙන්න ඕනේ. එහෙනම් පසේ බුදු වෙන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ ඊට පස්ව ප්‍රාර්ථනා කරනවා තමන්ගේ නිවන. ඉතින් ආ ඊට අමතරව මට කියන්න සඳහන් කරන අමතක වුණා මේ මනුස්ස ලෝකෙ ඉපදුනහම තබන තබන සෑම පියවරකටම නෙළුම් මල් පහළ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා. ඉතින් එතන දැන් ඒ කටින් ප්‍රකාශ කරලා නැත්නම් වචනයෙන් ප්‍රකාශ කරලා ඒ දානය දීලා ප්‍රාර්ථනා කිරීම තුල මේ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මේවා ලෞකිකයි. මේවා ප්‍රාර්ථනා කරන්න එපා. මේවා ලෝකෝත්තරයි. එන්න අන්නේ ටික විතර ප්‍රාර්ථනා කරන්න කියලා. මේ දන් දෙන පුද්ගලයාගේ අයිතියක් ඒ ප්‍රාර්ථනා කිරීම. ඒක ඉතින් තමන් ප්‍රාර්ථනා කරන දේ අනුව තමන්ට සිද්ධ වෙන දේ වෙනස් වෙනවා කියන එක වෙන කාරණාවක්. ඉතින් ඒ ඒ දාණය දීලා මදක් දුර ගමන් කරාම ගොපළු දරුවෝ 500ක් ඒ පසේ බුදුරජාන් වහන්සේට දානයක් දෙනවා. දානක් දීලා අහනවා අර මේ කෙත් බලාගන්න ඒ කුඹුරු බලාගත්ත කාන්තාව ඔබ වහන්සේට දානේ දීලා කුමක්ද ප්‍රාර්ථනා කළේ? ඉතින් එහෙම අහනවා. එහෙම ඇහුවාම ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ස්ත්‍රිය මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කළා කියලා. එතකොට මේ 500 දෙනා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ස්වාමීනි අපි මෙන්න මේ දාණයෙන් ඔබ වහන්සේ වගේම පසේ බුද්ධත්වයටපත් වෙන්න ඕනේ. ඒ ස්ත්‍රියගේ කුසේ ඉපදිලා අපි ඒ මේ උත්තම ස්ථානයට ළඟාවෙන්න ඕන කියලා ඒ ජීවිතේ. ඉතින් මේ මේ කාරණා ඉතා විශේෂයි. මොකද ඒ දවස්වල මිනිස්සු කොයිතරම් අවංකද කියන කාරණාව. අද කාලේ නම් අපි හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් මම මේ දේ බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශයක් කරන්නත් බයයි. තමන් තණ්හාව සහිත පුද්ගලයෙක් කියලා අනික් අය සලකයි. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් දැන් මේකෙදී කියන්න තියෙන්නේ මීට එහා ගිය දේශනාවක් භාගතුන් වහන්සේගේ තියෙනවා පින් කළ ප්‍රාර්ථනා කිරීම පිළිබඳව නිවන් දැක් මේ නිවන අවබෝධ කර ගැනීම දක්වාම. ඒක වෙන මාතෘකාවක්. මට මට සිහි ගැටෙනවා මේ අපේ සද්ධර්මා ලංකාරය කියන පොතෙහි එය මේ ලංකාවේ ලියවුණු අතිශය වැදගත් උපමා නැත්නම් අතිශය ධර්මෝපදේශ රැගත් ග්‍රන්ථයක් ඒ සද්ධර්ම ලංකාරයේ තියෙන උත්තරෝලිය වස්තුව කියලා කතා ප්‍රවෘත්තියක් මේ කතා ප්‍රවෘත්තියේ මේ මේ එක්තරා ගොපලු දරුවෙක් ඔබතුමා කිව්වා වගේම ගොපලු දරුවෙක් Tamanට උදෙත් කන්න නැතුව දවල්ටත් නැතුව මේ දෙකට අතරමැද්දේ කාලා බඩපි මේකේ උකුසගින්න පිරිමහා ගන්න කියලා අම්මා හදලා දෙන කටුවලයක්. මේ කටුවලයට ලුණු දාලත් නැහැ හරියට. කටුවලේ පොතු ගැලවිලත් නැහැ. මහා අප්‍රසන්න දුගඳහමන බඩ රවට්ට ගන්න පමණක් ප්‍රමාණවත් වෙන කටුවලයක් මොහු අරගෙන යනවා. ඉතින් මොහුට වේල් දෙකම තියෙන මේක විතරයි. හැබැයි දවස් 7ක් निराහාරව නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ නිරෝධ සමාපත්තියෙන් මේ නික්මිලා තව කෙනෙකුට පිහිට වෙන්න කල්පනා කරන පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගන්ධමාදන කියන පර්වතේ නන්දමූලක කියන ලෙනේ ඉඳලා දකින්දි මේ පුද්ගලයා දැකලා ඒ ස්ථානෙට ඇවිල්ලා බලන ඔහුගේ දාන ඔහු කොච්චර දුප්පත් වුණත් ඔහු නිර්ලෝභීව දන් දෙන්න කැමති කෙනෙක් කියලා දැකලා ඔහු ළඟට ගිහිල්ලා ඔහුට මේ පින සිද්ධ කරන්න අවස්ථාව ලැබෙනවා. මොහු දෙපාරක් හිතන්නේ නැතුව මේ කටුවලය පූජා කරනවා. ඉතින් ඒ කටුවලය අපහසුයෙන් මුත් ඒ පූජා කරපු කෙනාට අනුග්‍රහ පිණිස උන්වහන්සේ වළඳලා ඒ පිනෙන් පසු කලෙක ඔහු මිය ගිහිල්ලා මහා ධනවතෙක්ව උපදිනවා නැත්නම් මහා ධන සම්භාරයක් ලබනවා. කෙසේ වෙතත් මට කියන්න උත්සාහ කරන්න ඕනුනේ ඔබතුමා කියන ආකාරයට මේ Taman සතුදේ අර අපි කලින්ම කතා කරන්නේ දුප්පත් කෙනෙක් ගැන. ඒ තියෙන දේ උනත් ශ්‍රද්ධාවෙන් දන් දෙනවා නම් එහි සත්පුරුෂ දානයක් බවට පත් වෙනවා නම් එහි ප්‍රතිඵල ලැබෙනවා. තව තව මොනවද අපිට කියන්න තියෙන කාරණා සත්පුරුෂ දානය ගැන? සත්පුරුෂ දානය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. නමුත් දැන් මේ මෙතන මේ ප්‍රශ්නය තුළම දැන් දානයක් දෙද්දී පංච ධර්ම තමා තුළ උපදවා ගන්න කියලා කියනවා. සද්ධාව උපදවා ගන්න කියලා කියලා තියෙනවා විශේෂයෙන්. ඊට පස්සේ තමන් හොඳ සීලයක පිළිටන්න කියලා කියලා තියෙනවා. මොකද සීලයක පිළිටන් නැතුව දන් දුන්නා කියලා මනුෂ්‍ය ජීවිතයක හෝ දිව ජීවිතයක ඉපදෙනවා කියලා නැහැ අපේ බුදුදහමේ. දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ සීලය වැදගත් නැහැ දන් දුන්නාම දිව ලෝකෙ ඉපදෙනවා කියලා. නමුත් සීලය සහිතව දන් දෙන්න අංග පහක් සහිතව දන් දෙන්න කියලා. සද්ධාව, සීලය, ධර්ම ශ්‍රවණය. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය නිසා තමයි හිත සැකසෙන්නේ දාණයට සුදුසු ආකාරයෙන්. ඉන්පසුව දාණය, ඡාගය, කියන්නේ අතහැරීම සහ ප්‍රඥාව. සද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන පංච ධර්ම සහිතව දානය දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා භාගතුන් වහන්සේ. ඉතින් ඒ ගැන අපි පසුව සාකච්ඡා කරමු. මේකෙදී කියන්න තියෙන්නේ මේ අසත්පුරුෂ දාණය කියන එකේ මේ සඳහන් කරපු ඒ අසත්පුරුෂ දාණය සඳහන් කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ අංගුතර පංචක නිපාතයේ තියෙන අසත්පුරුෂ දාන සූත්‍රයේ මෙන්න මේ කරුණු පහ මේ සකස් නොකොට දන් දීම, ගරු නොකොට දන් දීම, තමන්ගේ අතින් නොදීම නැත්නම් සියතින් නොදීම විසි කරන්නාක් මෙන් අගව මේ අගෞරවෙන්දීම ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවීදීම කියන කාරණා පහ මේ සූත්‍රය සඳහන් කරනවා. ඉතින් සත්පුරුෂ දානය පිළිබඳව සූත්‍ර ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි මේ තිරේ දැක්වෙන්නේ සත්පුරුෂ දාන සූත්‍රය අංගුත්තර අටක නිපාතේ. ඉතින් එතනදී භාගතුන් වහන්සේ අංග 8ක් දේශනා කරනවා මේ සත්පුරුෂ දානයේහි තියෙන පළවෙනි කාරණාව සුචින් දේති පිරිසිදුව දෙන්න ඕනේ. ඒකත් විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕන කාරණාව පිරිසිදු කරන්නේ කොහොමද කියලා විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. පිරිසිදුව දෙන්නේ කොහොමද කියලා. පනීතන් දේති. ප්‍රනීත විදි උසස් ආකාරයෙන් දෙන්න ඕනේ. දැන් අද කාලේ අපි දන්නවනේ දැන් එලෝලුවක් හරි දන් දෙනවා නම් ඒ එලෝලුව මේ ගහෙන් කඩලා බොහෝ කල් ගිහිල්ලා මේ මේ මැලවිලා තියෙන එලෝලුවක් හදලා දෙනවට වඩා ඉතාම නැවුම් ආකාරයේ එළවලුවක් පිළිල කර දීමේ තියෙන විශේෂ ප්‍රනීත බව. ඔව් අනිත් එක අපේ දැන් ගැමියන් නැත්තම් අපේ වර්තමානයේ ඉන්න ඕනම කෙනෙක් සදාවතෙක් ගිහිලා කඩේට ගිහිල්ලා උනත් කෙසෙල්වරියක් ඉල්ලන්නේ උනත් එළවලුවක් උන්ලන්නේ මේ දානකට ගන්න හොඳ හොදේවා දෙන්න කියලා ඉල්ලන්නේ ඒ ආభాෂය අපිට තියෙනවා. ආభాෂය තියෙනවා. ඉතින් ඒ ප්‍රනීත දේවල් දීම විශේෂයි. ඉතින් Tamanට පුළුවන් උපරිමයෙන් ප්‍රනීත ආකාරය ප්‍රනීත දේ හොයන්න ඕනේ. ඊට අමතරව සුදුසු කාලයට දෙන්න ඕනේ. දැන් ඒ සුදුසු කාලයට දෙනවා කියන එකත් විශේෂ මානසංශ තියෙන එකක්. ඊට අමතරව කැප දේවල් දෙන්න ඕනේ. ඉතින් මේ කැප දේවල් දෙන්න නම් යම් මට්ටමක දහම් දැනුමක් තියෙන්න ඕනේ. මොකද දැන් භික්ෂුන් වහන්සේලාට ගත්තාම විශේෂයෙන්ම ගිහියෙක් දන් දෙනවා නම් කැප දේවල් දුන්නොත් තමයි පින් සිද්ධ වෙන්නේ. අකප දේවල් දුන්නාම පව් සිද්ධ වෙනවා. ඉතින් ඒ කැප කාලේ දෙන්නත් ඕනේ. ඉතින් අන්නේ කාරණාව විශේෂයි. ඉතින් ඒ නිසා මේ කැපදේවල් දෙන්න විශේෂයෙන් සාකච්ඡා කරන්න වෙනවා ඒ කාරණාව. ඉතින් විචය්‍ය දේති කියලා කියන්නේ මේ විමසලා දෙන්න ඕනේ. හැමෝටම දෙන එක සමාන ප්‍රතිඵලයක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා නෑ. ඒ නිසා මේ කාට දෙන එක හොඳද? දැන් මේ මේ මේ කොහොමද මම දෙන්න ඕනේ? කාවද තෝරන්න ඕනේ කියන කාරණාව ප්‍රඥාවෙන් කරන්න ඕන කාරණාවක්. ඒ නිසා සිල්ලුතුන් පරීක්ෂා කරලා දෙනවා කියන කාරණාව ප්‍රශංසා කරලා තියෙනවා. විචීය දාණය කියන එක. අභින්නන්දේති කියලා කියන්නේ නිතර දෙන්න ඕනේ. දැන් යලට මහට දෙන්නේ නැතුව නිතර දන් දෙන්න බවත් සත්පුරුෂ දාන අංගයක්. ඒ නිසා Tamanට මේ ලොකු දේවල් හම් වෙනකන් ඉන්න නැතුව තියෙන දේ අතහරින්න පුරුදු වෙන එක තමයි දානය කියලා කියන්නේ. සමහර අය මේ මම අවුරුදු 5න් 5ට දෙනවා නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට එහෙම <laughs> මේ එකතු කරලා එකතු කරලා දන් දෙන අවස්ථා තියෙනවානේ. ඔව් ඒක තමයි. ඉතින් ඊට අමතරව දන් දීමේදී සිත පහදවාගෙන දෙන්න ඕනේ. දැන් මට මේ ලැබුණ අවස්ථාව එච්චර හොඳ එකක් නෙමෙයි. මේ හාමුදුරුවරු මේ ඊටාම පොඩි සාමනීරවරු එහෙම කියලා හිතලා එහෙම නැත්තම් මේ මේ සිල්වත් බවක් නැති හාමුදුරු මට හම්බුණා හරි එහෙම මේ හිත මේ දූෂ්‍ය කරගෙන දන් දෙන්න කියලා නෑ. ඔව්. ඉතින් එතනදී මොන තරමේ මොන තරාතිරමේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් හිටියත් මොන විදිහේ සීලයක් සහිත මොන විදිහේ සමාධියක් සහිත මොන විදිහේ ප්‍රඥාවක් සහිත ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් ලැබුණත් හිත පහදවාගෙන දෙනවා. ඒ හිත පහදවා ගැනීමට ඊටාම සුදුසු කාරණය තමයි සංඝරත්නය කෙරෙහි හිත පහදවා ගැනීම. ඔව්. මොකද හේතුව මේ රණසිංහ මහත්මයා දැන් සමහර දන් දෙන අවස්ථාවලදී දාන ගෙදර ගෙවල්වලදී වැඩම කරන ස්වාමින් වහන්සේලාගේ ගුණවත් බව විමසනවා. නැත්තම් අනේ මේ අර හවල් ප්‍රසිද්ධ හාමුදුරුවෝ වැඩි නෑනේ. ලොකු හාමුදුරුවෝ නෑනේ අද ලොකු හාමුදුරුවන්ට මේ ඇවිල්ලා තියෙන පොඩි හාමුදුරුවෝ ටිකක් නේ කියලා හිත කලබල කරගන්නවා. මේ හොඳ ශ්‍රද්ධාසිතින් යුක්තව දාන පිළියෙල කරනවා. නමුත් හාමුදුරුවෝ ටික නැත්තම් ස්වාමින් වහන්සේලා ටික දුටුපමණින් ඒ දාන සිතිවිල නැත්තම් සදහැ සීල ගුණය නැති කරගන්නවා. ඒක වරදක් නේද? ඒක වරදක්. ඉතින් එතනදී අර දානීය සාංගික වීම පිළිබඳව සඳහන් කරන්න යනවා නැවත. මේ මම ඒත් මුලාශ්‍රය පෙන්වන්නම්. ඒකෙදී දැන් දෙන අවස්ථාවේ සිත පහදාගෙන දෙන්නත් ඕනේ දීලා සතුටු වෙන්නත් ඕනේ කියලා කියලා තියෙනවා. ඉතින් මොකද මේ දානමය චේතනාව කියන එක තුන් ආකාරයකට විස්තර වෙන්නේ. පූර්ව චේතනාව කියලා කියන්නේ දන් දෙන්න කලින් තියෙන චේතනාව. ඒ කියන්නේ පිළියෙල කර ගැනීමේදී පවා ඒ පූර්ව චේතනාව තියෙන්නේ. එතකොට දන් දෙන අවස්ථාවේ තියෙන චේතනාව කියන්නේ මුංචන චේතනාව කියලා. දන් දුන්නට පස්සේ තියෙන චේතනාව අපර චේතනාව. මේ තුන් සිතම පහදවනවා කියන්නේ මෙන්න මේ සිත් තුනම ඊටාම සතුටින් ඒ කියන්නේ සෝමනස්ස සහගත සිත් ඇති කරගෙන ගැනීම තමයි මේ සතුට වෙනවා කියලා සඳහන් කරන්නේ. ඊට අමතරව අනුන්ගේ හෝ තමන්ගේ හෝ මෙහෙයුමක් නැතුව ඉතාම පුරුදු පුහුණු බවකින් දන් දෙනවා නම් ඒකට කියනවා අපි අසංඛාරිකයි කියලා. ඉතින් ඒ කියන්නේ ඉතාම නිපුණ බවකින් නැත්නම් පුරුදු පුහුණු බවකින් දන් දීම. ඊට අමතරව මේ විදිහට ප්‍රඥාවත් සහිතව දෙනවා නම් අපි කියනවා ඥාන සම්ප්‍රයුක්තයි කියලා. ඉතින් මේ මහා කුසල් වලින් මහා කුසල් සිත් වලින් දන් දෙනවා නම් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත් ඇති කරගන්නවා නම් මේ විදිහට හොඳ පුරුදු පුහුණුවක් තියෙනවනේ දන් දීම පිළිබඳව. දැන් සමහරු හිතනවා මේ අපිට හොඳ හාමුදුරු නමක් හම්බුණා. ඒ නිසා මේ කාරණේදී අපි සතුටු වෙන්න ඕනේ. කියලා නැත්තම් ප්‍රසිද්ධ හාමුදුරු නමක්. එහෙම නැත්තම් මහාචාර්ය වරේ මේ හාමුදුරුවෝ ඊටාම උගත් හාමුදුරු නමක්. මේ හාමුදුරුවෝ ඊටාම හොඳ භාවනාවෙන් දියුණු හාමුදුරු නමක් කියලා. අපට රහතන් වහන්සේ නමක් ලැබුණත් දන් දෙන්න. ඊට වඩා පින් සිද්ධ වෙනවා සාංගිකව අරමුණු කළ දීමේදී. මොකද මහා සංඝරත්නය කියලා කියන්නේ එක රහතන් වහන්සේ නමක්ගේ ගුණ සහිත මේ ප්‍රතිග්‍රහක මේ මේ විශයක් නෙමෙයි. ඒක මේ ගණන් කරන්න බැරි ගුණ රාශියක් සහිත හිතාගන්න බැරි තරම් පිං සිද්ධ වෙන අරමුණක් තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. ඒ නිසා Tamanට රහතන් වහන්සේ නමක් ලැබුණත් මේ මම දැන් දෙන්නේ රහතන් වහන්සේ නමකට කියලා හිතලා දන් දෙනවට වඩා සංඝරත්නය උදෙසා දන් දෙන එක ප්‍රතිඵලදායක වැඩි. ඉතින් ඒකෙදි මේ මේ දක්ෂිණ බංග සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ විදියට මේ සාමණේරෝ මේ ලද්දෝ මට සාමණේර නමක් ලැබුණේ කියලා ඔහුගේ සිත වෙනසකට පැමිණනවා නම් ඒ දක්ෂිනාව සාංගික වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මහාතේරෝ මේ ලද්දෝ කියලා මහාතේරවරෙක් මට ලැබුණේ කියලා ඔහු සතුටු වෙනවා නම් ඒ දානියත් සාංගික නැහැ. ඒ නිසා ඒ විදිහට හිතන්නේ නැතුව එක සාමනීර නමක් ලැබුණත් සංගීක කරන්න පුළුවන් කියන එක බොහෝ දෙනෙක් පිළිගන්නෙත් නැහනේ. එක සාමනීර නමක් ලැබුණත් සංගරත්නය අරුමුණු කිරීම තුළ දානය සංගීක කරන්න පුළුවන්. ඔබතුමා අවසාන වශයෙන් මම කැමති දැනගන්න මේ කාලය පිළිබඳව මතක් කිරීමක් කරා. දන් දෙන කාලය පිළිබඳව. ඒකත් වැදගත් වෙයි. මොකද මේ නිසි කාලයට දන් දුන්නොත් තමයි නිසි කාලයට ප්‍රතිඵල ලැබෙන්නේ. අර අපි දන්නවනේ වපුරනකොට බීජ වපුරනකොට හරියාකාරයට පොළොව සකස් කරලා වතුර බැඳලා පොහොර යොදලා අවශ්‍ය වෙලාවට නේද නියම වෙලාවට වැස්ස බලලා ඕනේ වපුරන්නේ. එතකොට ඒ නියම කාලයට අස්වනු ලැබෙන්නේ. ඒක මාස 3 වෙන්න පුළුවන්, මාස 4 වෙන්න පුළුවන්, පීදෙන්නට ගත වෙන කාලේ මේ හෝ කරල් පැහෙන්න ගත වෙන කාලේ. කොහොම නමුත් මේ පින් කරද්දි නැත්තම් දන් දෙද්දි කල්යල් බලලා කරන්න ඕනේ කියලා බුදුමා කිව්වා. ඔව් කාල දානය කියන එක විශේෂ දානයක්. මොකද අපි සමහරලාට දන් දෙනවා. ඒ දන් දීමේ ප්‍රතිඵල අපිට નિયમિત කාලයට ලැබෙන්නේ නැහැ. ඔව්. ඒ નિયમિત කාලයට ලැබෙන්න කාල දානය විශේෂයෙන් වර්ණනා කරලා තියෙනවා. ඉතින් සත්පුරුෂ දාන සූත්‍රවලත් කාල දානය විශේෂයෙන් තියෙනවා. ඊට අමතරව අංගුත්තර පංචක නිපාතයේ තියෙනවා කාලදාන සූත්‍රය කියලා වෙනම සූත්‍රයක්. ඒ සූත්‍රයේදී කාලදාන පහක් සඳහන් කරනවා. එකක් තමයි ආගන්තුක පුද්ගලයෙකුට දෙන දාණය. ආගන්තුක පුද්ගලයෙක් කියලා කියන්නේ ඒ පුද්ගලයා මේ ප්‍රදේශයේ කෙනෙක් නෙමෙයි කියන එකයි. එතකොට අප වෙනුවෙන්ම අපි අප කෙරෙහි බලාපොරොත්තුවක් තබාගෙන ඇවිල්ලා තියෙන. එතකොට ඒ පුද්ගලයාට වෙන ස්ථානයක ඉඳුම් හිටුම් සහ කැම්වීම ලබන්න අපහසුයි. ඒ නිසා ආගන්තුකයට දෙන දාණය විශේෂ දානයක් හැටියට සැලකෙනවා. විශේෂ කාල දානය. දෙවෙනි කාල දාණය තමයි ගමන් කරන පුද්ගලයාට දෙන දාණය. ආගන්තුක පුද්ගලයා නම් තමන් බලාපොරොත්තු ස්ථානයේ ළඟා වෙලා ඉන්නේ. දැන් ගමන් කරන පුද්ගලයා කියන්නේ තමන්ගේ ගම් ප්‍රදේශෙත් නෙමෙයි ඉන්නේ. තමන් බලාපොරොත්තු ස්ථානෙට ගිහිල්ලත් නැහැ. අතරමගේ ඉන්නේ. ඔහු ඊටත් වඩා අසරණයි කියන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ගමිකයාට දෙන දානේ විශේෂයි. ඔහුට අනුග්‍රහයක් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉදුම් හිටුම් තියෙන වෙලාවට දෙයක් දෙනවා. කැම්බීම තියෙන වෙලාවට අමතර කෑමක් දෙනවා වගේ නෙමෙයි. මේ අතරමැද ඉන්න තැනක ඔහුට විහිතවතුන් නැහැ. තමන්ගේ ගම් ප්‍රදේශයක් නෙමෙයි තමන් යන ප්‍රදේශයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අතර මැද ගමන් කරද්දී දෙන දාණය ගමිකයාට දෙන දාණය විශේෂ කාල දානයක් හැටියට සැලකනවා. ඉන්පසුව ගිලනාට දෙන දාණය. ගිලනාට දෙන දාණය සඳහන් කරනවා විශේෂයි මොකද දැන් සාමාන්‍යයෙන් ඕන දෙයක් කන්න බොන්න පුළුවන් මිනිස්සු වුණාට ගිලන් වුණාම තමන් කන දේවත් කන්න බෑ. සමහරට විශේෂම ආහාරයක් සකසලා දෙන්න ඕන සමහරට විශේෂ ආකාරයකින් දැන් සමහර කෙනෙකුට සුප්පර් ගෙහෙම ගින් දෙන්නේ ලෙඩ වුණාම නේද ඔව් සුප්පර් සමහරලාට දැන් සමහර පුද්ගලයෙකුට ඒ තියෙන ලෙඩට ලුණු කන්න බෑ එතකොට ලුණු අඩුවෙන් දෙන්න සමහර කෙනෙකුට සීනි අඩුවෙන් දාලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒවා මේ විශේෂයෙන් සකසලා ඒ වෙනුවෙන්ම වෙහෙස මහන්සිලා දෙන නිසා විශේෂ කාල දානයක් හැටියට සැලකනවා. හතරවෙනි කාල දාණය තමයි දුර්භික්ෂය දෙන දාණය. දැන් දුර්භික්ෂයේදී යම් ඉතාම පොඩි ආහාරයක් වුණත් විශාල වටිනාකමක් සහිතයි. ඒ නිසා මේ ආහාර හිඟ කාලයකදී දෙන දාණය විශේෂයි දුර්භික්ෂ දෙන දාණය විශේෂයි විශේෂ කාල දානයක් කියලා කියනවා. අනිත් කාරණය නම් අපේ પરම්පරාවෙන් දැනටත් බොහෝ සෙයින් කරගෙන යනවා මේ අලුත් සස්්‍ය නැත්නම් අලුත් ඵල මේ සිල්ලුතුන් කෙරෙහි දන් දීම මේ අලුත් සහල් මංගල්‍ය වගේ දේවල් හැදිලා තියෙන්නේ මෙන්න මේ කාලදානය අනුව. තමන්ගේ ගහක ඵලයක් ඉස්සලාම හැදුනහම ඒක පන්සලට ගිහින් බුද්ධ පූජාවට තියන්නේ ඒකයි. ඔව්. ඒක තමයි මේ මොකද කාලදානයක් විශේෂ කාලදානයක් හිටියට ඒක සඳහන් කරනවා. ඉතින් මේ වගේ මේ කාලදාන පහක් දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ. මේ කාලදානයක් සත්පුරුෂ දානවල අංගයක්. සත්පුරුෂ දානවල අංගයක්. ඉතින් ඒ නිසා අපි දැන් සත්පුරුෂ දානය කියන එක ගැන තවදුරටත් සාකච්ඡා කරනවා නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අංගුත්තර පංචක නිපාතේ තියෙන සත්පුරුෂ දාන සූත්‍රය. මේ සූත්‍රයේදී අංග පහක් විශේෂයෙන් සඳහන් කරනවා. සද්ධාවින් දන් දීම, සකසා දන් දීම, සුදුසු කාලයට දන් දීම, අල්ලගත්ත නැති හිතින් දන් දීම. ඒ කියන්නේ බොහෝ දෙනෙක් අත්හැරලා සම්පූර්ණයෙන් අත්හැරලා දන් දීම. සහ තමන්ට අනුන්ට කරදර නොකර දීම කියන අංග පහ. ඉතින් මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා සද්ධාවෙන් දන් දුන්නාම යම් පුද්ගලයෙක් ඒ ඒ තැන යම් ඉපදෙන තැනකදී එහි ප්‍රතිඵලය ලබනවා නම් මහා ධනවතෙක් වෙනවා. මහා සම්පත්තියක් ලබනවා. ඒ සද්ධාවෙන් දුන්න නිසා අමතරව උතුම් වූ වර්ණයක් ලැබෙනවා. රූපකායක් ලැබෙනවා කියන එක. එතන සඳහන් කරලා තියෙන්නේ අබිරූපෝච හෝති. ඊටාම දර්ශනීය රූපයක් සහිත වෙනවා. දස්සනීයෝ පාසාදිකෝ දුටුවන් පහදවනවා. ඉතින් පරමාය වන්නපොක්ඛරතාය සමන්නාගතෝ උතුම් වර්ණයකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ නෙළුම් මලක් වගේ පැහැයක් ලැබෙනවා කියන එකයි. කියන්නේ පරම වූ වර්ණයක් කියන්නේ මිනිස්සු පිළිගන්න පරිදි ඊටාම හොඳ වර්ණයක් ලැබෙනවා කියන එක. ඉතින් ඒ නිසා මේ අපි කලින් දන් දීලා තියෙන්නේ කොයි ආකාරයටද කියලා අපි දිහාම බලාගෙන හොයාගන්න පුළුවන්. ඔව්. ඒ අනුවයි අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඔව්. ඒ නිසා ඒ වගේ මේ දැන් මේ වෙලාවේ අපිට ක්‍රියාත්මක වෙලා තියෙන පින්පව් හැටි පුණ්‍යඵල හැටියට අපි කලින් සද්ධාවෙන් දන් දීලා තියෙනවද? අපි ඉස්සරහට කොහොමද ප්‍රතිඵල ලබන්න ඕනේ? දැන් කොහොමද දන් දෙන්න ඕනේ කියන එක තීරණය කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් ඒකෙදී දැන් සද්ධාවෙන් දන් දීම මේ වගේ විශේෂ ප්‍රතිඵලයක් සහිතයි. ඊට අමතරව සකසා දන් දීම කියන කාරණාවේදී කියලා තියෙනවා ඒ සකසලා දන් දුන්නාම සකසලා කියන එක විශේෂයෙන් විස්තර කරන්න ඕනේ. දැන් අපි දැන් අද කාලේ බුද්ධ පූජාව ගැන කතා කරන්න ඉඩ ලැබෙනවා නම් හොඳයි. මම හිතනවා මේ රන්සික මහත්මයා අපිට මේක තවදුරටත් ගෙනියන්න වෙයි මේ දානය කියන එක බොහෝ රසවත් මාතෘකාවක් සහ බොහෝ දෙනාට ප්‍රශ්න දෙන මාතෘකාවක්. ඒ නිසා අපි ඔය බුද්ධ පූජාව පිළිබඳව සකසා දන් දීම පිළිබඳව මතුවෙහි කතා කරන්න ඉඩ තබා ගමු. මොකද මේක මේ තව බොහොම විනාඩි කිහිපයක් තියෙන නිසා අපි මේ මේ වෙලාවේ ඔයකට මුල පිරුතින් අපිට ඉවර කරන්න අපහසුයි. ඒ නිසා අපි ලබන සතියේ නෙවෙයි ඊළඟ සතිය. ඔබ දන්නවා හැම මසකම ප්‍රථම සහ තෙවන සතියන්තයේ ශනිදාවේ තමයි රාත්‍රී 9ට ඔබ වෙනුවෙන් කාංකා විතරන වැඩසටහන අප ගෙනෙන්නේ. ඒ නිසා අපි අද දවසේ වැඩසටහන સમાપ્ત කරන්න සූදානම් වෙන්නේ ඉතාමත්ම හරවත් වූ වැදගත් කරුණු රාශියක් දහම් කාරණා රාශියක් අපි අද දවසේ දැන කියාගත්තා. අපිව ඥානනේ වෙනවා මම හිතනවා මේ පූරකවරයෙක් හැටියට නිවේදකයෙක් හැටියට මම සතුටු වෙනවා අන් හැමදිනාටම වඩා මොකද මෙතුමා ළඟ ඉඳගෙනම ඔබ හැමදිනාට කලින් මෙය අහන්න ලැබෙන්නේ මටයි ඒ නිසා මම මගේ ජීවිතේ ගොඩාක් ධර්ම කාරණා මේ වැඩසටහන් මම හිතන්නේ මේ 9 වෙනි වැඩසටහන අපි මේ ක්‍රියාත්මක කරන්න යද මේ කාංකා විතරේ වැඩසටහන 9 තුල මම ලබාගත්තු දැනුම් සම්භාරය මෙතිකයි කියන්නේ ඉම කරන්න පුළුවන් කමක් නැහැ නිසා අලුත් විදිහට හිතන්න ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන්න ධර්මයේ අපි ලබන සතිය බලාපොරොත්තු වෙනවා මේ මේවා පිළිබඳව වැඩියෙන්ම සඳහන් වෙන සූත්‍ර පිළිබඳවත් ඔබට මතක් කිරීමක් කරන්න. හැකියාවක් තිබෙනවා නම් අපි මේ රූප තිරය තුල දිස් කරන්න විද්‍යාමාන කරන්න නැත්නම් තිරය තුල ඔබට රූපණය නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා මේ මේ සූත්‍ර වලින් ඔබට කරුණු ගැන ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම නියවැරදි ආකාරයට දානයක් දෙන පිළිවෙල රූපරාමු මගින් ඉදිරිපත් කරන්නත් අපි ඔබට අවකාශ සලසා ගන්නවා ඉදිරියේදී. කෙසේ වෙතත් අද දවසේ වැඩසටහන සඳහා සහ සම්බන්ධ වුණු සමිඳ රණසිංහ මහත්මයාට අපගේ ගෞරවය පුද කරනවා විශේෂයෙන්ම එතුමා කරගෙන යන මේ විපුල ඵලදායි සේවාව තවදුරටත් ඉදිරියට කරගෙන යන ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය උදා වේවා තුනුරුණගේ අනන්ත මහා ගුණ බලයෙන් තව තවත් බොහෝ පිරිසකට ධර්මඥානය ලබා දෙන්න එතුමාට හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා අද මේ ධර්ම දානමය උතුම් පිනට දායක වෙච්ච ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අප්‍රේල් මාසේ 6 වෙනිදා තමන්ගේ ජීවන ගමනේ 50 වන සතපුම් කණුව පසු කරන අපේ වසන්තමාලා ලංකාපුත්‍ර මැතිණිය වෙනුවෙන් එතුමියට සුභාශිර්වාද පළ කරමින් ආදරණීය ස්වයංපුරුෂයා ආචාර්ය ලංකා ලංකාපුත්‍ර මැතිතුමා සහ මාලංක ලංකාපුත්‍ර පුතණුවන් තමයි අද දවසේ මේ වැඩසටහනට දායකත්වයේ සදැහැති මාධ්‍ය දායකත්වයේ අනුග්‍රහකත්වයේ සැපයුවේ. ඒ අයගේ සුයහපත් ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ කරපු උතුම් ධර්ම දානමේ පින ආනුශංශ වශයෙන් එයාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවසාන වශයෙන් අපේ සමිඳ රණසිංහ මහත්මයා විසින් මෙහෙවුණු ලබන ඒ වැඩසටහන නැත්නම් ධර්ම සාකච්ඡාමය භාවනාමය වැඩසටහන තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමේදී සෑම මසකම පළමු වෙන සෙනසුරාදා සවස් 3ට පැවැත්වෙනවා මේ භාවනා වැඩසටහන. ඉතින් ඒ සඳහා ඔබට දායක වෙන්න නැත්නම් ඔබට සපැමින සහභාගී වෙන්න පුළුවන්කම තිබෙනවා. හෝකන්දර පාරේ තලවතුගොඩ සුගතාරාමේදී හැම මාසකම පළවෙනි සෙනසුරාදා තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ඔබට යාටත් ආරාධනා කරගෙන දැන් සූදානම් වෙන්න වැඩසටහනින් සමුගන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමින්. ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්හන්තු මං පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු සාධු සාධු සාධු ඔබ සැමට තෙරුවන් සරණයි